මෙවැනි ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්මදේශනා සරලවනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාද් සාද් සාද් ප්‍රාර්ථනා සදා නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ද ุติ යං පි සංඝං සරණං ගච්ඡාමි චතුයං පි බුද්ධං සරණං ගච්ඡාමි චතුයං පි ධම්මං සරණං ගච්ඡාමි චතුයං පි සංඝං සරණං ගච්ඡාමි ගමනං සම්පූර්ණං ආනාසිපාතාය රමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාය රමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාරදං සමාදියාමි සාදායරණං සික්ඛාපදං සමාදියාමි ස්වාමීර මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සබ්බින් පංස සීලං ධම්මං සාධං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ රබ්බං සමන්ත චක්කවාලේසු අත්තාවච්ඡන්තු දේවතා සබ්බං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 යාදිසංවපතු බීජං කාදිසංහරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීන පාපකං සදාවදී සම්පන්නත්නත්නි බුදුපියාණන් වහන්සේ මේ තුන් ලෝකයේහි අත්‍යත්‍ය සාරාංශය කල්පලක්ෂයක් තිස්සේ නියත විවරණ ලබාගත්තට පස්සේ පෙරම්සුරලා මේ තුන් ලෝකයේ යථාර්ථය තේරුම් අරගෙන ඔබ අප හැමදෙනාටම සනසන්න ඕනෑ කරන මාර්ගයක් දේශනා කොට වදාළා. එවැනි වූ ප්‍රබල වූ මාර්ගයක් තියෙන මෙවැනි කාලයක අපි හැම දිනක කල්පනා කරන්න ඕනේ මම මගේ ජීවිතයට එවැනි වූ වැඩපිළිවෙලක් අරගෙන යනවද? එවැනි වූ ක්‍රමවේදයක් අරගෙන යනවද කියලා. ධර්ම ශ්‍රවණය කළ යුත්තේ ඒ වගේ අදහසකින්. මම මගේ මේ ජීවිතය අවබෝධ කරගන්නද මේ ධර්ම ශ්‍රවණය කරන්නේ කියලා. ධර්ම ශ්‍රවණය කරනකොට පින්වත්නි හැම මොහොතකම අපේ අදිෂ්ඨානයක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන මම මේ ඉගෙන ගන්න යන්නේ මං ගැන කියලා මම මේ ඉගෙනගෙන ඉගෙන ගන්න යන්නේ මගේ කය ගැන එක්ක මගේ තුළ ඇතිවනා වේදනාව ගැන එක්ක මගේ හිත ගැන නැත්නම් හිතේ ඇතිවන සිතුවිලි ගැන මේ හතර හතරෙහි තියෙන ඇත්ත ස්වභාවය මොකක්ද කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. එහි කියනා වූ යථාභූත ස්වરૂපය යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තද අන්න ඒ තේරුම් ගැනීමෙන්ම තමන් කියන කෙනාව අහෝසි වෙලා ගිහිල්ලා ඒක ඇටේටම තියාගෙන අනෙක් කෙනාවත් අහෝසි කරගන්න පුළුවන් ආකාරයක් ඇත්ත දැකීමක් තමන්ගේ තුලින් ඇත්ත දැකීමක් මේ උතුම් ධර්මය තුල තියෙනවා. ඇයි කියලා කෙනෙකුට කල්පනා වෙයි මේ කියන දේ අහනට මේ තණ්හාව වැඩි වෙන්නේ නැද්ද? කාමයේ ආදීනව කොයිතරම්නම් තියෙනවා. එවැනිම දේශයේ ආදීනව කොයිතරම්නම් තියෙනවා දන්නවා. Taman දැකලා තියෙනවා. Tamanටම තේරිලා තියෙනවා. අත්දැකීමෙන්ම දන්නවා. සංසාර බයත් හොඳට අහලා තියෙනවා. සංසාර බයත් හොඳට දැනලා තියෙනවා. ඒ පිළිබඳ බොහෝ දේවල් අහනවා. මේ වගේ කොයිතරම්නම් මේවා අහුවත් මොකද මේ මේවායින් මාව අත මිදෙන්නේ නැත්තේ අතමිදෙන් දුමනාව කියාගෙනත් අතමිදෙන් නැත්තේ සමහර අය කියනවා මං නම් ආය උපදින්න නම් කල්පනාවක් නැහැ. මං ආය උපදින්න යන්නේ නැහැ. මට නැවත උපදින්න බෑ කියනවා. හැබැයි ආය ආය උපදිනවා. මොකද්ද මේ කාරණාව මේ විදිහට වෙන්න හේතුව මොකක්ද කියලා මේක හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කල්පනා කරලා බලනකොටයි සමන්ගේ ජීවිතයේ තියෙන අනාත්ම ස්වභාවය තමයි වැටහෙන්නේ. යමක් ආත්ම නම් පින්නත් මේක Tamanට ඕන විදිහට ඒ මොහොතම නංවා ගන්න පුළුවන්කමක් තියෙනවා. සකස් කර ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම ආත්මකට ගන්න පුළුවන්කම තිබුණා නම් කිසියම් මේ ජීවිතේ මේ ශරීරයට දුකක් ඇති වෙන්න කවුරක්වත් තුල කියන්නේ නැහැ. ඒ කවුරක්වත් මේ ලෝකේ දුක් වලට කැමති නැහැ. ශාරීරික දුක් වලට කැමති නැහැ. ශාරීරික කැමති නැති ශාරීරික දුක් ඇති වෙනකොට එහෙමම ඉඳ වෙලා තියෙනවා. ඇයි? එය තමාගේ අදිස්ථානය වෙනස් කරගන්න පුළුවන් කමක් නැති හින්දා. මේ ලෝකයේ කිසිම කෙනෙක් මානසික දුක් වලට කැමති නැහැ. මානසික දුක් වලට අකමැත්ත තියාගෙනම ඒ මානසික දුක් පිළිමින් ඉඳ වෙලා තියන්නේ. ඇයි? එහෙනම් Taman කැමති විදිහට මේක තියෙන්නේ නැහැ. වෙනස් කරගන්න බෑ. එහෙනම් එතනමකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් දුකයි නම් එය අනාත්මයි. යමක් දුකයි නම් ඒක සදාකත් ආත්මකට ගන්න දෙයක් නැහැ කියලා. එතකොට මෙවැනි තත්ත්වයක් තියෙන හිතක් තමන්ගේ වසඟයට ගන්න බැරි තමන්ගේ පාලනයට හිතේ හිතේ ඇති ගන්න බැරි හිතක් තියාගෙන තමයි කුසල වර්ධනය කරන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ වැඩපිළිවෙල කෙනෙක් තේරුම් ගන්නවා නම් තමන් ළඟ තියෙන වැඩපිළිවෙල මොකක්ද? මේ අනාත්ම වූ වැඩපිළිවෙල මොකක්ද කියලා යම්කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් පින්නත් මේ ඒතනත්තට ඒක සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සකස් කිරීම මොකක්ද කියලා අපි හොඳට කල්පනා කරන්න. මේ ළඟදී එක පුංචි දරුවෙක් මගෙන් අහන බුද්ධින දරුවෙක් හාමුදුරනේ දැන් ධර්මය තුලින් අපි අපේ පාලනය කරගන්නවා. ඒකට ධර්මය නැදෙන අය ආත්මද කියලා. එයි මා පාලනය කරගන්නවනේ මගේ හිත පාලනය කරගන්නවනේ කියලා. අන්න එහෙම ගැටළු අහන පුංචි දරුවෝ ඉන්නවා. බොහොම හොඳට තමන්ගේ ධර්මය තමන් ධර්මයට අවතීන වෙනවා. ඉතින් මේ මෙවැනි ගැටලු කාටත් වෙනවා කියනවත් පාලනය තමන්ගේ පාලනයට ගන්න බෑ කියන ඇයි මාම් මාව පාලනය කරගන්නේ නැද්ද මම සතෙක්ද සතෙක් කෙනෙක් ජීවත් වෙන්නේ නෑනේ එහෙනම් මේක ආත්මද කියන හැඟීම් කෙනෙකුට එන්න පුළුවන්කමක් තියෙනවා එතකොට කල්පනා කරන්න මොකක්ද එතකොට මේ අනාත්ම කියලා කියන ලක්ෂණය තුල අපි කොහොමද අපේ හිත තේරුම් ගන්නෙ කියලා මොකක්ද මේ පාලනය කරන වැඩ පිළිවෙල කියලා ගින්නක් තියෙනවා මේ ගින්න මහා වේගයෙන් නැගෙන ගින්නක්. අපි හිතමු මේ ගින්න පාලනය කරන්න යම් කිසි කෙනෙක් ඒ වෙලාවෙම ඒ ගින්න දිහා බලාගෙන කියනවා ගොඩක් ලොකුයි ගොඩක් සරයි අඩු වෙන්න. අන්න ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් එයාට එයාගේ අතේ තියෙනවා නම් මේ ගින්න අඩු වැඩි කිරීමේ ක්‍රමවේද. කියනකොටම අඩු කරගන්න පුළුවන්. කියනකොටම වැඩි කරගන්න පුළුවන්. කියනකොටම ඒ ඒ කැමති විදිහට හවස්ස ගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒකට කියනවා එහෙනම් ඒ ගින්න ආත්ම කොට ගන්න පුළුවන් කියලා. ආ එහෙමයි. නමුත් ගින්න පාලනය කරන්න වෙන්නේ ඒ ගින්න ඇතිවීම කාටවත් අයිතියට ගන්න බෑ. ගින්න පාලනය කරන්න වෙන්නේ ගින්නට හේතු වෙන දේවල් වෙනස් කරලා. ගින්නට හේතු වෙන බර රොඩු ආදී අයින් කර ගින්න අඩු වෙනවා. වාතාශ්‍රය අඩු කර ගින්න අඩු වෙනවා. එතකොට යමක් කළොත් සිද්ධ වෙනවා. අන්න බලන්න අන්න එහෙම යමක් කළොත් ඒක සිද්ධ වෙනවා. හේතු අයින් කළොත් ඵලය අඩු වෙනවා. ඵලය හේතු වැඩි කළොත් ඵලය වැඩි වෙනවා. ආන්ගේ වගේ මේ එන්නේ ඒ වගේ ගින්න Tamanට කැමති විදිහට Tamanට අවශ්‍ය විදිහට අදිස්සියෙන් සකස් කරන්න බෑ. ගින්නට හේතු වෙන අයින් කරොත් ඒක ඒක අඩු වෙනවා. අඩු කරනව නෙවෙයි අඩු අඩු වෙනවා. අඩු වෙනකම් බලාගෙන ඉන්නවා. රොඩි බෙඩි අයින් කරනකොට අපි දන්නවා ගින්න අඩු වෙනවා. ආන්ගේ අඩු කිරීම කියන එක මට හැසිරෙන එකක් නෙවෙයි. දැන් බලන්න අපේ ශරීරය ගත්තාම දෙහෙත් දීපුවාම ලෙඩ හොඳ වෙනවා. දෙහෙත් දීපුවාම ලෙඩ හොඳ වෙනවා. දෙහෙත් දින බලාගෙන ඉන්න ලෙඩ හොඳ වෙනකම්. ඒකල කියන මට හොඳ වුණා කියලා කියනවා. ඒ වගේ පින්වත්නි මෙතෙන්දී අපි ඒ කය ගැන නෙවෙයි මේ අවධානය යොමු කරන්න හදන්නේ අද දවසේ මේ හිත ගැනයි. හිතේ තියෙනවා අනාත්ම ස්වභාවයක්. හේතු ඇති කල්හි ඵලය ඇති වෙනවා. බලන්න යමක් ගැන තරහින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ පිළිබඳ තියෙන තරහ වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒක වැඩි වුණාට පස්සේ ඒක ඒ හදිස්සියෙම Tamanට නැగిලා එන්නා වූ තරහ හදිස්සියෙම ඉඳගන්න තරහ පැත්තකින් තියනකොට කියන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ආය ඒ තරහ අඩු කරන්න නම් අඩු වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒ තරහ අඩු වෙන්න නම් තරහ අඩු වෙන විදිහේ මෙනෙහි කිරීමකට යන්න වෙනවා. අපි තරහ අඩු වෙන විදිහේ මෙනෙහි කිරීමක් කළොත් අන්න බලන්න තරහ කියන හැඟීම අපේ හිතේ අඩු වෙනවා. අඩු කරනව නෙවෙයි අඩු වෙනවා. තමන්ම බලන්න කල්පනා කරලා මගේ හිතේ සිතුවිලි එකක්වත් මම ආරාධනා කරලා ගෙන්න ගත්තේ නෙවෙයි. එහෙම ආරාධනා කරලා ගෙන්න ගන්න පුළුවන් නම් පින්නත් හදිස්සියෙම තමන්ගේ වශයෙන් මේක ගන්න පුළුවන් කියලා කියනවා නම් මේ ඇත්ත නිකන් ඉන්නේ නැහැ. එහෙම නම් මේ ඇත්ත මොකද දන්නවද කරන්නේ? ඉවර වෙලේ වැඩ කටයුතු ඉවර කරලා දරුවන්ගේ වැඩ ඉවර කරලා රස්තාවල් හොයලා දීලා, අවස්ථාවල් සුද්ධ කරලා දීලා, යුතුයකම් ටික ඉවර කරලා අන්තිමට හිතට එන්න නම් ඉතින් කියන්න පුළුවන් හා මගේ වැඩ දෙක ඉවරයි. දැන් ඉතින් රෝණියන් දක්නවා. කියනකොටම මේ තියෙන ඔක්කොම කෙලස් ටික වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. කෙලෙස් යට කරන්න උවමනාව තියනවා යට වෙන්නේ නැහැ. යට වෙන්නේ නැහැ. වැරදි නොකරින් උවමනාව තියනවා ඉන්න බෑ. සීල් කඩන්නට ඉන්න උවමනාව තියනවා ඉන්න බෑ. පරස වතුන නොකියා ඉන්න උවමනාව තියනවා කිය වෙනවා. තියනවා නෙවෙයි කිය වෙන ඔක වෙලාවටද? තරහ ආපු වෙලාවට පරස වතුන කිය වෙනවා. බලන්න මේක තමන්ට නතු කරගන්න පුළුවන් කමක් නැහැ. විතක හිතක ආදරය ඇති වෙනවා විතක ඒ තැනත්ව කරගෙන තරහ ඇති වෙනවා ආදරය ඇති වෙනකොට ඒ ඒ විදිහට ඉන්නවා තරහ ඇති වෙනකොට ඒ ඒ විදිහට ඉන්නවා එකම කෙනා පිළිබඳව හදිසියෙම වෙනස් ප්‍රතිපත්ති පාවිච්චි කරනවා එතකොට අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේ එහෙමනම් මට අයිති කොට ගන්න පුළුවන් කමක් නැහැ මගේ කියලා මේ හිත ගන්න පුළුවන් කමක් නැහැ මොකද්ද එතකොට නිවන් දැක්ම වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් නිවන තියෙන තැනත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා දේශනා කළා තියෙනවා. කුමක්ද මෙනෙහි කළ යුතු දේ කුමක්ද මෙනෙහි නොකළ යුතු දේ කියලා බලන්න. හොඳට තේරෙන්න ඕනේ. වපුරන විදිහට තමයි අස්වැන්න. යාදි සංවපතේ බීජං සාදි සංහරතේ කරන්. වපුරන විදිහට තමයි අස්වැන්න කියලා කියන්නේ සමහන මේ අත්ංගෙන් මේ ජීවිතේ පින්වත්නි හැම ක්‍රියාවක්ම කරන්නේ හිතට ඇතිවන්නා වූ හැඟීම් වලින්ද නැද්ද? චේතනා වලින්ද නැද්ද? ඇවිදින්නේ, කතා කරන්නේ, හැම වැඩක්ම කරන්නේ දැන් අපි එලාම් මොඩ්ලෝස්වක් කියලා නිදා ගන්නවා මේ වෙලාවට නැගිටිනවා කියලා. අන්න බලන්න දැන් ඒ එලාම් මොඩ්ලෝස්යේ වෙලාව වදිනකොට නැගිටින්න බෑ. නැගිටින්න බැරි. ඇයි? ළඟ ළඟ සිතුවිලි දෙකක් ඇති වෙලා. එකක් තමයි කම්මැලි කම්මැලි දිලා ගන්න කියලා. එකක් තමයි නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා. මේ ළඟ ළඟ සිතුවිලි දෙකක්ම මම ඇති කරගත්තද? නෑ. අතීත හේතු හින්දා මට නැගිටින්න ඕන කියලා හැඟීමකුත් එනවා. මේ සැකයක් ගන්න හින්දා මට එතන ඉන්න ඕන කියලා හැඟීමකුත් එනවා. මේ දෙකම එනවා. කොයි මොහොතක හරි ප්‍රබල දේ කුමක්ද ප්‍රබල දේ සිද්ධ වෙනවා. ප්‍රබල දේ ක්‍රියාත්මක වෙනවා. නිදාගෙන ඉන්නවාට වැඩිය නැගිටින්න ඕන කියන කියන හැඟීම ප්‍රබල වුණ ගමන් එයාගේ මේ ශරීරය ඉස්සෙනවා. ඒ ඒ තීන මිද්දේ කියන එක යට කරගෙන නැගිටින්න ඕන කියන හැඟීම උඩට එනකන් එයාට නැගිටින්න බෑ. එයාට නැගිටින්න බෑ. කුමන හෝ හැඟීමක් ප්‍රබල නම් ඒ ප්‍රබල හැඟීම තමයි හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ. Taman කැමති දෙන්නෙක් ඉන්න දෙපැත්තට. අපි ගමනක් ගිහිල්ලා ඉන්නකොට කොහරි තැනකින් අපි යම් තැනකට යන්න ඇතුල් වෙනකොට අපි හිතමු යම් ගේට්ටුවකින් අපි ඇතුල් වෙනවා ඇතුල් වෙනකොට දෙපැත්තක ඉන්නවා උත්තරයකට ගිහිල්ලා එක පැත්තක ඉන්නවා ගොඩාක් කැමති කට්ටියක් අනිත් පැත්තේ ඉන්නවා ටිකක් කැමති කට්ටියක් දෙපැත්තටම කැමති මේ ගමයක් විතර ඒක ශරීරේ පින්නත් නිකම්ම හැරෙන්නේ නිකම්ම නෙවෙයි මේක ඇතුලෙන් එක පාර්ශ්වම හැංගීමක් උපදිනවා මොකද්ද මා හරවන හැංගීමක් ඒ වෙලාවේ කොයි වෙලාවකවත් බලන්න මේ අත හොඳට කල්පනා කරලා වැඩියෙන් කැමති කෙනා ඉන්න පැත්තට හැරෙන හැර වෙනවා. හැර වෙනවා කියන්නේ මේ වෙලාවට වෙලා ආ මේ පැත්ත තමයි වැඩියෙන් කට්ටියක් ඉන්නේ. මම මේ පැත්තට හැරෙන්න ඕනේ. දැන් දකුණු කකුල ඉස්සලා යන්න ඕනේ. එහෙම මොකක්වත් එහෙම එකක් වෙනවද? හිතෙන් කිය කිය නෑ පින්වත්නි. හැම වෙලෙම අර ක්‍රියාව සිද්ධ වුණේ ප්‍රබල හැඟීම හේතු කරගෙන. ප්‍රබල හැඟීමක් ඇති වුණේ වැඩි කැමැත්තට. වැඩි කැමැත්ත තියෙන පැත්තට ගන්නෙම නැතු හැරිලා. මොකද දන්නේම නැතුව නෙවෙයි හරියට ඇස් පිල්ලම් ගන්නවා වගේ හුස්ම ගන්නවා වගේ මේ හැම ක්‍රියාවක්ම අපි කරන්නේ මේ ශරීරයේ මේ ධාතු ක්‍රියාත්මක වෙනවා මේකේ ආහාර ජීර්ණය කරගන්නවා ඒ ඔක්කොම සිද්ධ වෙනවා වගේ කැමති පැත්තට හැරෙන එකත් ඒ වගේ. හැරිලා ගිහලා දන්නම නැහැ. අන්න ඒ වගේ තුනක් මේ ජීවිතේ ඔන්න වගේ බලන්න. තමන් මේ තමන් මේ අරගෙන ආපු ජීවිතේ ඇතිවෙච්ච හැඟීම් වලට අනුව නෙවෙයිද සියලු ක්‍රියාකාරීත්වයන් අතීතයේදී සිද්ධ වුණේ කියලා හොඳට විමසලා බලන්න. මම කොහේවද කියලා මංවත් දන්නේ නැහැ. මට මොනවා වුණාද කියලා කොහොම මේ ජීවිතේ මේ විදිහට ගොඩ නැගුණේ. මම දැන් හිතාගෙන හිටිය විදිහට ඉන්නේ. පොඩි කාලේ හිටපු විදිහට වෙලා දෙන්නේ. මේ ඔතේටම හේතුුනේ මූලිකව තමන්ගේ සිතුවිලිමයි. අන්න බලන්න. එතකොට දැන් එන්නේ වැඩ පිළිවෙල තේරෙනවා දැන්. වැඩ පිළිවෙල තේරෙන්න යමක් ගැන යම් කෙනෙක් යම් කෙනෙක් තුළ හැම වෙලේම ඇතිවන හැඟීම ප්‍රබල හැඟීම තමයි හැම වෙලේම ක්‍රියාත්මක භාවයට එන්නේ. ක්‍රියාත්මක භාවයට එන්නේ. යම් හැඟීමක් ප්‍රබල කරගන්නේ කොහොමද කියලා ඔන්න දැන් අපි බලා ගන්න ඕනේ. අපි දන්නවා නම් පින්වත්නි යම් හැඟීමක් ප්‍රබල කරගන්න විදිහක්. හිතේ ඇති වෙන චේතනාවක් ප්‍රබල කරගන්න ක්‍රමවේදයක් දන්නවනම්. අර බලන්න අපූර්වයට පුළුවන් බැයිද? එහෙමනම් තමන්ට ධර්මය තුලම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න. අනිවාර්යෙන් පුළුවන්. ඒ මොකද මේ මේ තියෙන సంతානයේ මේ තියෙන මානසිකාරයේ ස්වභාවය තේරුම් ගත්තා. මොකද්ද? දැන් අපි තේරුම් ගත්තා මේ අකුසලයක් සැකසුනේ මේ ක්‍රමය තමයි. මොකද්ද මේ ක්‍රමයේ යම් දෙයක් යම් හැඟීමක් ප්‍රබල නම් ඒ ප්‍රබල හැඟීම ක්‍රියාත්මක වෙනවා කියන එක අමුතුවෙන් කියන දෙයක් නෑ. ඒක මේ අත දන්නවද නැද්ද? හොඳටම දන්නවා. එහෙනම් මට යහපත්ම ජීවිතයක් ගත කරන්න නම් මම මොකද කරන්න ඕන? යහපත් හැඟීම් ප්‍රබල වෙන විදිහට මගේ හිතෙහි මානසිකාරය සකස් කරගන්න ඕන. යහපත් හැඟීම් කෙනෙකුට ගහන්න ඕන කියලා හැඟීම් ඇති වෙනවා නේද තරහ ගිහිල්ලා. නෑ නෑ නෑ මට වගේමයි රුදෙන්නේ කාට හරි ගැහුවොත් මට මගේමයි රුදෙන්නේ කියලා අදහසක් ඇති වෙනවා. බලන්න හැම වෙලේම දෙපැත්තට අදින ගතියක් තියෙනවා කුසලයේ සහ අකුසලයේ. හ්ම්. එතකොට මෛත්‍රිය කියන හැඟීම ප්‍රබල නම් කවදාකවත් කාටවත් දාන්නෙත් නැහැ පරිසවචන කියන්නෙත් නැහැ එහෙම නෑ වෙන්නේ නැහැ. ඒ මෛත්‍රිය අවිදවා තරහ ප්‍රබල වුණාම මොකද වෙන්නේ? එයා බනිනවා, ගහනවා, පරිසවචන කියනවා ඒක කොහොම සිද්ධ වෙන්නේ තරහ ප්‍රබල වෙච්ච වෙලාවට. එතකොට අන්න බලන්න එහෙමනම් හැම වෙලේම ප්‍රබල හැඟීම තමයි හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ. යම් දෙයක් නරක වැඩක් කරනකොට බෞද්ධත්වයේ විදිහට හොඳ නරක ගන්න නැත්නම් විදිහට ඒකට මේක නොකළ යුතුයි කියලා හැඟීම් වගේ දුක් තියෙනවා. මේ වැරදි වැඩේ කරන්න ඕනේ නැහැ කියලා හැඟීමක් තියෙනවා. හැබැයි ඒ හැඟීම අභිදවා මේකට තියෙන ආශාව වැඩි වුණොත් ඒ කියන්නේ ඒක තියෙන කාමච්ඡන්දේ වැඩි වුණොත් අන්න ඒක ඒකට නිකම්ම මේ ශරීරය ඇදිලා යනවා. දැන් තේරෙනවද මට අදාළ නැති ක්‍රමවේදයක් මේකේ සකස් වෙනවා. මේක මට අදාළ නැති මට අහු වෙන්නේ නැති මට අල්ලන්න බැරි ක්‍රමවේදයක් මේකේ තියෙනවා. එහෙනම් මට කරන්න තියෙන්නේ යහපත් සිතුවිලි නැවත නැවත නැවත නැවත මෙනෙහි කරමින් මේ හැඟීම හදන එක. හැඟීම හදලා කියලා හරියට ගින්න පාවුන කරනවා වගේ. අවශ්‍ය කරන හේතු දැම්මොත් සකස් වෙන එකක්. මේක කියන්නේ වපුරුව අස්වැන්න ලැබෙනවා. වපුරන කර්මයට තමයි අස්වැන්න. මෙනෙහි කරන කර්මයට තමයි මේ යම් දෙයකට අදාළව මෙනෙහි කරන කර්මයට තමයි ඒ පිළිබඳ ඇති වෙන හැඟීම. මෙනෙහි කරන කර්මයට තමයි හැඟීම වෙන්නේ. එහෙනම් අපි යම් වෙලෙන් බලන්න ඕනේ තමන්ගේ ජීවිතය අරන් යනකොට මම මේ තුන හරිද දැන් අවශ්‍ය මෙනෙහි කිරීම කරනවාද කියලා. දැන් මූලිකම පින්වත්නි බුදු පියාණන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතයට සංසාර ජීවිතයකට ලැබෙන්න ඕනේ. ඒ ලැබුණාම තමයි මේ කුඩු යටිකුරු වීම ඔක්කොම සිද්ධ වෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ඇහෙනවා කියන්නේ බුදු හෝ පියාණන් වහන්සේ නමක් අපිට ලැබුණා කියන එකයි. ඒ ධර්මයේ ඇහෙන කාලෙක අපි වාසය කරනකොට ඒ ධර්මයේ ඇහෙනකොට කාමයේ ආදීනව, දේශයේ ආදීනව, මෝහයේ ආදීනව ආදී වශයෙන් සියලු අකුසලයන්හි ආදීනව ඒවෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල පිළිබඳ අපිට හොඳට වැටහෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස් ආදී වශයෙන් තියෙනා වූ අනන්ත දුක්මානය තියෙද්දි මේ ලෝකයේ සැපයි සැපයි සැපයි සැපයි කියන හැඟීම පහළ වෙවි හිතේකනාට එක වතාවක් දැනෙනවා මම මේ ගත කරන ජීවිතේ මහා දුකක් නේද කියලා. ආන් එහෙම දැනෙනවා. හැබැයි අම්මා මැරෙනකොටත් දැනෙනවා. තාත්තා මැරෙනකොටත් දැනෙනවා. ඒවා විදෙන් විදේ මතක් වෙනකොටත් දැනෙනවා. ඉතින් එහෙම දැන දැන හිටියට අර අකුසලය නැగిලා ඇවිල්ලා අකුසල හැංගීම් නැවිලා අර ඔක්කොම යට කරගෙන ඇත වහගෙනයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන සාමාන්‍ය ජීවිතේ ඉන්නේ. නමුත් බුදුබණ ඇහුනහම පින්වත්නි ඒ තරත්තෝ ඒක අහලා නිකන් ඉන්නේ නැහැ. බුදුදහම වහන්සේ දේශනා කරනවා මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්න. මොනවද මෙනෙහි කරන්න කියලා කියන්නේ? ලෝභ, දේශ, මොහ නැත්නම් කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යා ආශ්‍රව වැඩි වෙනවක් තියනවාද? ඒ කිසිවක් මෙනෙහි කරන්න එපා. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යා ආශ්‍රව අඩු වෙනවක් තියනවාද? ඒ සියලු දේ මෙනෙහි කරන්න කරන්න මෙනෙහි කරන්නේ ඔන්න ඔය විදිහට වෙනස් කරලා තියෙනවා. වෙන කරලා තියෙනවා. දැන් තුන්වෙනි අපි බලන්න ඕනේ අපේ ජීවිතේට මේක ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද? මොන සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා කියලා. ගත කරනකොට පළවෙනියෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ මොනවටද? සීලයටයි. පළවෙනියෙන්ම අවධානය යොමු කරන්න ඕනේ බෞද්ධ ධර්මයේ ආකාරයට සීලයට අවධානය යොමු කරනවා. ඉතින් හොඳයි. මම බොහෝ දුක් විඳිනවා. මට මේ දුක් වලින් නිදහසක් නැහැ. මේ මේවා අනාගතේ පහළ වෙන්න තියෙන දුක්ඛන්ද මෙච්චර මෙපමණයි කියන්න බෑ. මේ සතර ජීවිතේ භයානකයි. මෙවැනි භයානක අති භයානක තත්ත්වයක තියෙන සංසාර ජීවිතයක මම මේ නිකම්ම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මගේ හිත ඉක්මවීමේ වැඩපිළිවෙලේදී මම එහෙනම් සීලයක් සමාදන් වෙනවා කියලා ඔන්න සමාදන් වෙන්න ඕනේ. සමාදන් වුණාට පස්සේ පින්නත් හරිය විනිශ්චයකින් ඉන්න ඕනේ මේ මේ පිළිබඳව. කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා බැරි අදිස්ථානයක් ගන්න. අදත්තාදානෙන් කාමීත්‍යචාරයෙන් මුසාවාදයෙන් කිසුනාවාදයෙන් පරසාවාදයෙන් සම්ප්‍රප්පලාපයෙන් ආදී වැළකීලා ඉන්නවා කියන දැඩි අදිස්ත්‍රාණයක් ගන්නවා ආර්ය මාර්ගයේ උපදවා ගැනීම සඳහා. මේ දැඩි අදිස්ත්‍රාණයක් අරන් ඉන්නකොට එන්න කෙනෙක් අතින් පින්වත්නි අපිටම වැරද්දක් වෙනවා සතෙක් මැරෙනවා. සතෙක් මැරෙන්නේ සාගීල මැරෙන ආදිසියම අඳුරේ පරි මැරෙනවා. දැන් මේ මරණ වේලාව පහුවලා ඒතනත්ත මොකද කරන්න ඕනේ? අන්න විශ්ව කළ බලනවා මගේ මේ මට අයිති නැති හිත කියන උපකරණය. මේ උපකරණයෙහි ප්‍රාණඝාත චේතනාව ඒ වෙලාවේ මං කරගත්තේ නැහැ. මං කැමති නැහැ සතෙක් මරන්න පැහැදිලිව. ධර්ම තුල ඉන්න සත්තු මරන්න කැමති නැහැ. ඒ වුණාට උඹලාමත් මැරෙනවද නැද්ද? උඹලාමත් මැරෙනවා. අත අත වේගෙන් ගිහිල්ලා පහර වදිනවා. ඒ මොකද? අන්න මම කනර කරාය මගේ කනවතේ කරපුණාය මගේ නිින්ද කැඩුවාය ඒ වචන වලින් කියන්නේ නැහැ හොඳට තේරුම් ගන්න ඕනේ කියන දේ ඒ වචන වලින් කියනවාද මధుරෙක් නරද්ද හදිසිය ඇවිල්ලා කරදර කරොත් ඕනම වෙලාවක නිින්ද කැඩුවොත් කනවතේම කරදර කර කර කරකුණොත් දෙතරක් තුන්තරක් එළවෙනකොට ගියේ නැත්තම් මොකද වෙන්නේ අන්න සීමාව පයින්නවා සීමාව පන්න කියලා කියන්නේ දැන් ගියා අත නිකම්ම ගියාට ඉතින් අන්න මැරුණා ප්‍රාණඝාතයක් වුණා මොකද එන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා තමන් ළඟ තියෙනා වූ කුසලය අභිබවා ප්‍රාණඝාතයේ යෙදීම කියන අකුසල ඉස්මතු වුණා. අන්න තමන් ඒක දිහා බලන් දෙන විදිහක් තියෙනවා. මගේ ළඟ තියෙන මේ උපකරණය තුළ ප්‍රාණඝාතයෙන් වැළකීම කියනා වූ කුසලය අභිබවා අකුසලය ප්‍රාණඝාතයේ සිදු කිරීම කියන අකුසලය ඉහළ යන ගතියක් ඇත. ඉහළ යන ගතියක් කියන. ඒක එහෙම වුණා ඒ වෙලාවේ. ආයෙත් වෙන්න පුළුවන්. එහෙනම් මගේ ළඟ ඒ කියන්නේ ප්‍රබලව අධික තරහ හමුවේ සතෙක් මරන්න නැතුව ඉන්නවා කියන එක මම සකස් කරලා නැහැ. මම සකස් කරලා නැහැ. මගේ සකස් වෙන්නේ නැහැ. ඒ හැඟීම එතෙන්ට මට නැදි. ඒ චේතනාවේ ප්‍රබලත්වය නැදි. ආන් තේරුම් ගන්න ඕනේ. දැන් සීලය කැඩෙනවා මට ඒ අවස්ථාව ආවොත් සීලය කැඩෙනවා. ඒ කියන්නේ මම මේ මේ ඇතුලෙන් ඇතුලාන්තයෙන් ප්‍රාණඝාතයෙන් වැළකී යුතුයි ඕනෑම තත්ත්වයකට ප්‍රාණඝාතයෙන් වැළකී යුතුයි කියන ප්‍රබල හැඟීම මගේ හැදිලාමදි. ඒක මගේ හැදෙන්නේ නැහැ. හරිද නැද්ද? ආන්ින් මෙනෙහි කරන්න ඕනේ. දැන් මොකද කරන්නේ? ආන් තමයි දැනගත්ත මේ අනාත්ම වූ හිතේ ස්වභාවය. මේක මතයි කියලා නෙවෙයි. ඒ වෙලාවට මට ඒක ගන්න බෑ. එහෙනම් මෙතන අවශ්‍ය වෙලාවට ඒක සකස් වෙන්නේ නෑ. එහෙනම් මම මොකද්ද ගන්න ඕන තීරණය? ලහි ලහියේ මං කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? ඒක හැදෙන විදිහට මගේ හිතේ මගේ හිතේ තියෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා හැඟීමක්. ඒ හැඟීම මම පෝෂණය කරන්න ඕනේ. එහෙනම් මම වපුරලමදි. මොකද මගේ අස්තන්න මදි. මගේ අස්තන්න මදි. ඒකනේ මම වපුරලමදි. එහෙනම් මම මොකද කරන්නේ? තවදුරටත් තවදුරටත් මෛත්‍රිය වපුරන්න වෙනවා. ඒ කියන්නේ මෙත් මෛත්‍රී භාවනාව වඩමින් මේ ප්‍රාණඝාතයේ ආදීනව මෙනෙහි කරමින් ඒ වගේ දේවල් තව තව තව තව මෙනෙහි කරනවා කියනවා. පැත්තකට වෙලා තව තව මෙනෙහි කරනවා. කුංචි සතෙකුට ඇති වෙන පීඩාව හොඳට මෙනෙහි කරනවා. මම දන්නේ නැහැ මම ගමනක් යනකොට මම දැන් ඔන්න මැරෙන්න හිතේ දවස කියලා හිතන්නේ. දැන් යනවා කොළඹ යන්න කියලා කවුද හරි. ඒ යනකොට දැන් මැරෙන්න තියෙන දවස හදිසි අනතුරක් වෙලා. යන කෙනා දන්නවද මම මේ වැරෙන්ද යන්නේ කියලා? දන්නවනම් එයා යන්නේම නැහැ. දන්නවනම් එයා යන්නේම නැහැ. ඒ වගේ මගේ ළඟට ගිහිලා එන මధుරයා මම මේ මනුස්සයාට හොරෙන් ලේක්කක් පුරන්න ඕන කියලා දන්නේම නැහැ. මං අද වැරෙන්දයි මේ යන්නේ කියලා දන්නේම නැහැ. දන්නවනම් මధుරයා එන්නේම නැහැ. ඒකට අපිට තේරුම් නැති වුණාට දුන්නත් මේ ඒ පුංචි සැකත් හරියට දඟලනවා මැරෙන්නේ. ඒ පුංචි ඉන්ද්‍රියන් එකක්වත් අපිට පේන්නේ නැහැ. ඒවත් දඟලලා දඟලලා දඟලලා කකුල් කැඩිලා, අත් කැඩිලා, කකුල් ගැලවිලා, බඩ පොඩි වෙලා, ඒ වගේ වෙලා ජීවත් වෙලා තමයි මැරෙන්නේ. එතකොට ඒ ඒ ඒක ගැන නැවත නැවත පුංචි උනත් මේ සතා මහා දුකක් විඳිනවා මරණයට. ඒ විතරක් නෙවෙයි මෛත්‍රියේ ආනිසංස මෙනෙහි කරමින්, දේශේ ආදීනව මෙනෙහි කරමින්, මේකෙන් තමයි අපායන් වෙනවා කියලා මෙනෙහි කරමින්. මේක බුදුජානක වහන්සේගේ පැනවීම නෙවෙයි මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ දුක නැති කර ගැනීම සඳහා සමාදන් වුණ සීලය නෙවෙයි මම මේ ඒ සීලය තුළ මම ස්ථාවර වෙලා නැහැ ආන් මේ විදිහට හොඳ මෙනෙහි කිරීම කරන්ඩ කරන්ඩ කරන්ඩ කරන්ඩ කරන්ඩ කරන්ඩ මොකද වෙන්නේ කරන්ඩ කරන්ඩ මොකද වෙන්නේ අන්න ඒ කෙනා තුළ ප්‍රාණඝාතයේහි නොයේදී සිටීම කියන හැඟීම ජනිත වෙනවා. ඒකට මේ මෛත්‍රිය වැඩි වෙන කවදාහත් දවසක ප්‍රාණඝාතයේ කෙරෙහි තියෙන ඇලීම පවා අයින් වෙලා යන්න මම මේක කරගන්න ඕනේ. ඒක ඒකෙන් සම්පූර්ණ වෙන්වීම සඳහා මම මේ සීලේ හියදෙනවා. ආන් ඒ විදිහට මොකද අවදාහරදසක ආර්ය මාර්ගය උපදවා ගන්න ඕනේ. ආර්ය මාර්ගය උපදවාගත් දවසක ප්‍රාණඝාත වේරමණී කියන தත්ත්වයේ නෙලෙයි ඉහාට ගිය தත්ත්වයක් මගේ තුළ වර්ධනය වෙනවා. ආර්ය මාර්ගය උපදෙන්න නම් සම්මා කම්මන්ත කියන තැන වේරමණී කියලා විතරක් නෙවෙයි ආරති විරති පටි විරති කියන තුනක් නැගෙන්න ඕන තමන්ගේ. ඒ කියන්නේ ඒකෙන් සම්පූර්ණයෙන් අයින්වීමක් තියෙනවා. ඒකෙන් වෙන්වීමක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන් වෙන්වීමක් තියෙනවා. ඒක ප්‍රාණඝාතය සඳහා තියෙන අයින්ෙන් පවා වෙන්වීමක් තියෙනවා. අන්න ඒක දැනගෙන ඔන්න තමන් ඒ විදිහට කටයුතු කරන්න ඕන තමන්ගේ හිතේ ඒ හැඟීම් නැගෙන්න නැති විදිහට. දැන් අපි තවත් මේක තේරුම් ගන්න අවශ්‍ය කරන තවත් උදාහරණයකට යන්න. කයෙන් කරන වැරදි නම් පින්වත්නි යම් ප්‍රමාණයකින් පාලනය කරන්න ලේසි. වචනයෙන් කරන වැරදිට වැඩිය අමාරුද නැද්ද? වචනයෙන් කරන වැරදිට වැඩිය අමාරුයි. එහෙනම් ඊට වැඩි ප්‍රබල කුසල වේගයක් ඕන වෙනවා වචනෙන් කරන වැඩි පාලනය කරන්න. දැන් උදාහරණයක්. කවවරු ඇවිල්ලා පින්නත් මේ කෙනෙකුට කියනවා මේ අපේ ගමේ ළඟම ගෙදරක විවාහ වෙන්න හිටිය දුව හොරෙන් ගිහිල්ලාලු ඊය නැහැ කියලා. දැන් මේ වගේ එකක් ඇවිල්ලා කවුරු හරි කියපු ගමන් ඒ අහපු කෙනාට මොකද වෙන්නේ? ඒක අහපු එක්කෙනාට හිතේ පොඩි නලියෑමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔන්න හිත අසංවර වෙන්න පටන් ගන්නවා, නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. නොසන්සුන් වෙලා දැන් වචනයක් එළියට පන්නන්නමයි යාගේ හිතේ. ඒ අරක කියලා ඒ කීප දෙනා ගියා. ගියාට පස්සේ මම අහනවා Tamanගෙම විසන්නේ ඒ වගේ එකක් කියලා කවුරුහරි කිව්වහම අලුත් ආරංචියක් මොකක් හරි අනුන්ගේ දෙයක් කියලා කවුරුහරි කිව්වහම මොකද වෙන්නේ? මොකක් අයද? මේක කාට හරි නොකිය බෑ. නොකිය බැරි ගැටලුවක් ඇතන ආන් බලන්න මේ මොකද වෙන්නේ සංකප්පවාපා දෙදවීම පිළිබඳ හිතේ ඇතිවන්නා වූ හැඟීම අනුන්ගේ දේ කතා කිරීම පිළිබඳ හිතේ ඇතිවන්නා වූ හැඟීමක් ඇතිවෙන මේක කාට හරි කියන්නේ මේක කියවම එයාට වැඩකුත් නැහැ මේක කියව කියලා Tamanට වැඩකුත් නැහැ කියලා කෙනාට වැඩකුත් නැහැ දෙන්නට නැති වැඩකුත් නැහැ ඒක දුක් වැඩි වෙන දෙයක් දුක් විකාර තියෙන එකක් ලෝභ දේශ මොහොත් වැඩි වෙන එකත් ඒ වුණාට හිත නලිය නලියා ඉවසන්න බෑ කාට හරි කියන්න ඕනේ. ඉතින් කාවාරි හම්බුන ගමන් මොකද කරන්නේ? කාවාරි හම්බුන ගමන් කරන මේ හරි වැඩේන වෙලා තියෙන්නේ මෙන්න. මෙන්න ආවලා ගිහිල්ලා ලොකුලා ආ කිව්වහම ඔන්න. කාට හරි කිව්වහම ඔන්න හරි. බලන්න පින්නත් මේ ආම් බලන්න මොකද ඒ කියලා තමයි තේරුම් ගන්න ඕන. වචනේ පාලනය කර ගැනීම බොහොම අමාරුයි. මොකද ඒ වෙන්නේ? අපි අපි ගැන තේරුම් ගත යුතුයි. මට අදාළ නැති ඇඟීමක් අරට ඇහෙනකොටම දැනගන මම ආරාධනා කරලා ගෙන ගත්තද මේ මට මේක කියන්න නැතුව ඉන්න බැරි හැඟීමක් එන්න කියලා නෑ නෑ ඉබේ ඇති වුණාද ඒක නෑ ඉබේ ඇති වුණේ සංසාරගත හේතු පෙර පෙර හේතු හින්දා අනුන්ගේ දෙයක් ඇහෙනකොට ඇතුලේ නලියාවක් ඇති වෙනවා ඉන්න බැරි ගතියක් ඇති වෙනවා දැඟලීමක් ඇති වෙනවා ඒ කියන්නේ සංසුන් වෙනවා හිතන සංසුන් වෙනවා ඒ නොසන්සුන් සීමාව පැන්න ගමන් දැන් කියන්න කියනවා නෙවෙයි කියන්න වෙනවා නැතුව ඉන්න බෑ. අන්න ඒක දැන් සිද්ධ වුණා. සිද්ධ වුණාට පස්සේ පින්නදී ගමන් කල්පනා කරන්න ඕනේ. ආ මෙහෙම එකක් වුණා. හැබැයි ඒක කල්පනා වෙන්නේ ඒකෙන් වලකින්ද අවශ්‍ය කරන වලකින්ද ඕනේ කියන අදහස් තියෙනවද විතරයි. ඒක ඒක බුදුගණ ඇහුණාම කෙනෙක් සීලය ආරක්ෂා කරන අධිෂ්ඨාන කරගන්නවා. ඒ අධිෂ්ඨාන කරගත්ත අය එහෙම අදහසකට එනවා. දැන් නේදනේ දැන් ඔන්න අරකට මාව පෙරදුනා. ආන් එහෙම අදාගත්තම මාව පෙරදුනා. මොකද පෙරදුනේ? සංකප්පලාපය කියුවා. ඕක දුක කියුවා. අනුගලේ කියන්න තුමට ඉන්න බැරි වුණා. ඇයි මාව පෙරදුනේ? සංකප්පලාපය කියන්නේ නැහැ කියලා මගේ හිතේ තිබ්බ හැඟීම මම ගත්ත අදිස්ථානය යට කරගෙන පොඩි කරගෙන ඒක නැඩගෙන කියනවා කියනවා මේක කාට හරි කියලා කියන හැඟීම ඉතිලා. දැන් මොකද කල්පනා කරන්න ඕනේ? අහලා මේ උපකරණයෙහි ඔන්න ඒක වෙනවා තාම. අහන් කල්පනා කරන්න. මේක මට අයිති හිතක් නෙවෙයි. මේ වැඩපිළිවෙල මම ළඟ තියෙන මේ වැඩපිළිවෙලේ ආන් එහෙම එකක් වෙනවා තාම. මොකද්ද වෙන්නේ? සංකප්පලාපා කීමේ ආතාව සංකප්පලාපා නොකීමේ තියෙන ගතියට වැඩි නැగిලා යනවා. එහෙනම් තමන් කල්පනා කරනවා එහෙම වෙනව නේද මගේ ළඟ. එහෙනම් මම මේකට බෙහෙත් කරන්න ඕනේ. මේක අසනීපයක්. මේකට බෙහෙත් කරන්න. මොකද මේ මම අවශ්‍ය විදිහට මගේ අර සම්ප්‍රත්ලාභවලින් ස්ථීරව වැඩගෙනවා කියන කුසල හැඟීම මගේ ළඟ ඉස්තිලා එන්නේ නැහැ. ප්‍රබල වෙලා එන්නේ නැහැ. ඒ විදිහට මේ උපකරණය සත්‍යලා නැහැ. එන්නේ නැහැ. අන් එහෙමම හිතන් හමුවුන. එහෙනම් මම වේගෙන් මොකද කරන්නේ? ඒක හදන්න ඕනේ. හදන්න මොකද කරන්නේ? සම්පත්‍රාපාචීමේ තියෙන ආදීන ඒකෙන් වැළකී සිටීමේ තියෙන ආනිසංස දන්න හැම දෙයක්ම කල්යාණ මිත්‍රයෙක්ගෙන් හරි හොයාගෙන ඒ හැම දෙයක්ම මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා ආන්‍ය මෙනෙහි කරපුවා මොකද්ද මේ මගේ කටෙන් මම මේ වෙනකොට කොයි තරම්නම් දේවල් කතා කරන්නේ නැද්ද මොනවද කරන්නේ කොයි තරම් අනුවිදේවල් කතා කරන්නේ නැද්ද ඒ දැන් ඉවරක් නැහැ ඒ විදිහට මතක් වෙලා පින්නන්නේ තමන්ගේ අර ප්‍රබල හිමිස් මත වෙන මේ පාපයන් සිද්ධ වෙන දෙයක් මේ ලෝභ දේශ මොහ ඇති වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක්වත් වර්ණනා කරපු දෙයක් නෙවෙයි මේක නම් මම කියන්නේ නැහැ කියලා අන්න ඒ හැඟීම ප්‍රබල කරගන්න. හරිද? ඒ හැඟීම ප්‍රබල කරගත්තට පස්සේ ඔන්න දැන් කෙනෙක් අත දැන් ඔන්න සිල් කැඩෙන්නේ නැති ගානට හුඟක් හම්බලා. ඒකට කෙනෙක් කුසල් ප්‍රබල කරගෙන. හැබැයි සිල් කැඩුවේ නැතුණාට යන සංසෝ. අර ආරංචිය ඇවිල්ලා අර ඕපදීපේ කියාගෙන ගිය එක නා කියාගෙන ගියා. දැන් හැබැයි මෙයා කාටවත් කියන්නේ නැහැ. දැන් කියන්න තු ඉන්න යාට පුළුවන්. හැබැයි ඇතුලෙන් එයා ඉන්නේ තනසීමෙන් නෙවෙයි නම්. ඇයි තනසීමක් නැතුව ඉන්නේ? එයාට කියන්න උවමනාව තියෙනවා. කෙලෙකට රාග ආදී කෙලෙස් ධර්ම වල කාමයේ වර්ධය ඇතිවීම වල යෙදෙන්න උවමනාව තියෙනවා. හැබැයි ඒක කොහොම හරි ඒක පාලනය කරගන්න පාලනය වෙනවා යාගේ ඇයි? කෙලෙස් ධර්ම වලින් නැත්නම් රාග ආදී කෙලෙස් ධර්ම වලින් වැළකී සිටීම කියන හැඟීම එයාට ප්‍රබලයි. හැබැයි ඇතුළේ නලියම නම් ඉවර වෙලා නැහැ. ඒ කෙරෙහි ඇලීම කියන හැඟීම තියෙනවා. ප්‍රාණඝාතයේ යෙදීම සඳහා ඇලීම තියෙනවා නම් ඒ ප්‍රාණඝාතයේ යෙදෙන අවස්ථාවවලදී පින්නත් මොකද වෙන්නේ? ඒ ආවම සංසුන් වෙනවා. නසංසුන් වෙලා හරි අමාරුවෙන් ඉන්නේ. අනුන්ගේ දේවල් දැකලා වරදම් කිරේ කරලා පුරු වෙලා නමුත් දැන් සීලය සමාදන් වෙලා කොහොම හරි ඒක නවත්තන්න පුළුවන් හැඟීම ඇති කරගත්තට අනුන්ගේ දේවල් දැක්කම දැන් ගමු දැන් ගමු දැන් ගමු කියලා හැඟීම ජනිත වෙනවා. එතකොට එයා ඉන්නේ ඉතාමත්ම සසුන්. බලන්න අන්න ඒ සංසුන්කම හඳුනා ගන්නවා. Taman තුල තියෙනා වූ කාමච්ඡන්දය මාය ළඟ තියෙනවා අයයි හඳුනාගන්නේ. Taman තුල තියෙන ව්‍යාපාදය Taman ළඟ තියෙනවා අයයි හඳුනාගන්නේ. සීල විද්‍යාව Taman ළඟ තියෙනවා අයයි හඳුනාගන්නේ. බලන්න ඔය සීලයෙන් ආරක්ෂා වෙනකොට ඒක නොයෙකුත් වාරගානන් වල කැඩෙනකොට ඒ පිළිබඳ සිහියෙන් ඉන්න කෙනෙක් තමයි දුන්නන්නේ Tamanගේ හිතේ මෙන්න මේ වගේ හැඟීම් තියෙනවා. මේවද මම පීඩා විඳිනවා, මේවා මට හානියක්, මේ අනුන්ට හානියක් කියලා හඳුනාගන්නේ. එහෙම හඳුනාගත්තට පස්සේ එයා දැන් නිකන් දීද? නෑ නෑ නෑ. මේ හැඟීම් තියෙන තාක්කල් මට සැනසීමෙන් ඉන්න පුළුවන්කම නෑ. දැන් ධර්මවල තුන පස්තමය. දන්නවා රාගයේහි යෙදෙන්නේ නෑ මං. කාමයේ වර්ධවා ඇතිරෙන්නේ නෑ මං. ඒ වුණාට මගේ හිත හැම මොහොතකම මේ වගේ දේවල් ඉල්ලනවා නම් ඉල්ලනවා නමුත් මට දෙන්නේ නැතුව ඉන්න හැකියාව තියෙනවා. නමුත් මම ඉන්නේ පීඩාවෙන්ද නැද්ද? එහෙනම් මම ඉන්නේ පීඩාවෙන්. මම මෙහි ඇලීමකව අයින් කරන්න ඕනේ. ඇලීම සඳහා මම ඇලීම සඳහා කටයුතු කරන්න ඕනේ කියන. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා විතරක් ඉන්නේ නැහැ පින්වත් මේ තනත්තා මෛත්‍රිය වඩනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා විතරක් ඉන්නේ නැහැ මෛත්‍රිය වඩනවා. කාමයේ වර්ධය ඇතිවීමෙන් වෙන් වෙලා විතරක් ඉන්නේ නැහැ. එයා දන්නවා මේ හැඟීම ප්‍රබල කරන්න ඕනේ කියලා. කොයි විදිහට ප්‍රබල කරන්න ඕනද කියලා මෙයා මොකද කරන්නේ අසුබ වඩනවා. මේ විදිහට මේ ජීවිතේ තේරුම් ගැනීම සඳහා අත් තේරුම් ගැනීම සඳහා උදර්ශනාවන් වඩනවා. මේ මෛත්‍රිය කොපමණහාට වැඩි යුතුද කියලා කල්පනා කරනවා. කොච්චර වැඩිවත් සමහර වෙලාවට මගේ හිතේ නුරුස්සන හැඟීම්, තරහ හැඟීම් එනවා. කොච්චර මම අසුබ වැඩිවත් සමහර වෙලාවට මගේ රාගාධික සිතුවිලි ඇවිල්ලා මාව ටිකක් පාරලා රත් කරලා තියෙනවා. එහෙනම් අන්න ඒ තැනකට හොඳට තේරෙන්නේ නැති නම් ඔන්නේ මම කියන විදියට. එහෙනම් මොකද මේ? මොකද මේ සමහර වෙලාවට ඇවිල්ලා මගේ හිත නොසන්සුන් කරලා මාව රත් කරලා නමුත් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැති මට්ටමට දැන් මම ඉන්නවා තමයි. නමුත් මේක මෙහෙම වෙනවා. මම මෙහෙම කරනවා නෙවෙයි. අරමුණ ඇති කල්හි මගේ තුල වැරදි හැඟීම් දැන්ත වෙනවා. ලෝභ දේශ මොහ ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. අන්න තේරුම් ගන්නවා. ක්‍රියාත්මක නොවුනට මේක ඇතුළ සිද්ධ වෙලා නැහැ. එහෙනම් මේක තුළ සුද්ධ කරන්න නම් මම මොකද්ද කරන්න ඕනේ කියලා තරහ යන කෙනෙක් මොකද කරන්නේ? ඒ තරහට බලනවා ඒ එන තරහ ඇවිල්ලා මගේ හිත නොසන්සුන් කරන්නවත් මං ඉඩ තියන්නේ නැහැ. නොසන්සුන් කරන්නවත් මම මේක ඉඩ තියන්නේ නැහැ කියලා අන්න නැවත නැවත අවශ්‍ය කරන මෙනෙහි කිරීම කර කර මෙනෙහි කිරීම කර කර මෙනෙහි කිරීම කර කර යම් දෙයක් නියත වශයෙන් බැරිලා තමන්ට කරදර එනකොට යම් දෙයක් තරහ වශයෙන් තමන්ට කරදර එනකොට ලෝභ වශයෙන් කරදර එනකොට ඒ බව දැනගෙන මොකද කරන්නේ මරණය ගැන ඔන්න කෙනෙක් මෙනෙහි කරන් පටන් මම මදි මරණය ගැන මෙනෙහි කළා මදි මට මැරෙනවා කියලා මතක් වුණේ නැහැ ඒ වෙලාවේ ලෝභයත් ඇවිල්ලා මාව යට කරගෙන ගියා රාගයත් ඇවිල්ලා මාව යට කරගෙන ගියා මට අසුබේ ඒ එතන තියෙන ශරීරයේ තියෙන මම මෙනෙහි කරලා තියෙන පිළිතුර හොඳට මම මෙනෙහි කරලා තියෙන කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වශයෙන් මම මෙනෙහි කළා නමුත් ඒ ඔක්කොම අභිභවා මේ ඔක්කොම සුන්දරයි මధుරයි ප්‍රියයි අපේ බලාගෙන ඉන්න ඕනේ කියලා මම ඔන්න බලාගෙන හිටියා. මේ මුළු වැරද්දක් කරලා නැහැ. කෙනෙක් කෙනෙක්ගේ රූපයක් දිහා බලාගෙන ඉඳලා. නැත්තම් අතීත රූපයක් දිහා මෙනෙහි කර කර ඉඳලා ඒක සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා. ඉතින් අන්න ඒ මෙනෙහි කරපො කොච්චර එහාට යනකම් මේ සිතුවිලි සකස් කරගෙන යන්න ඕනද බලන්න. එහෙනම් ඒකකට කල්පනා කරන මම විනාඩි 5ක් හරි මෙහෙම හිටියා. මම දන්න දැනුම මම දන්න මේ নানা ආකාරات අසුචි වලින් හැදිච්ච මේ ශරීරය කියලා දන්න දැනුම අභිබව. ඒ මෙනෙහි කරපු මෙනෙහි කිරීම අභිබව විනාඩි 5ක් මම මේ ශරීරය ඊටාම සුබ සුන්දර මధుර ප්‍රිය ශරීරයක් කියලා හිතියා නේද කියලා මතක් වෙනවා. ඒ කියන්නේ හිතියා කියන්නේ එහෙම වෙලා මට. එහෙම ඒක ප්‍රබල වෙලා මම ඉඳලා. එහෙනම් මම දැන් මොකද කරන්න ඕනේ? එහෙනම් මගේ ළඟ මේ විස බීජ නලියන ගතිය තියෙනවා. නලියන ගතිය තියෙනවා කියලා. ඔන්න මොකද කරන්නේ? ඒක උඩ තේන ගතිය නැති වෙන්න ප්‍රබල ප්‍රබල ප්‍රබල මෙනෙහි කිරීම කරනවා. මෛත්‍රිය වර්ධනය කරනවා කියන්නේ වෙන කිසිම සිතුවිල්ලකට ඉඩ දෙන්නේ නැති වෙන්නේ. ඒක අර්ධනාගත කරන කම්ම මෙනෙහි කරනවා. වර්ධනය කරගන්නවායි කියන්නේ. අන්න බලන්න යම් කිසි කෙනෙකුට පින්නන්නේ මාර්ගයට උදවලා ගන්න නම් මෛත්‍රිය වැඩෙන්න ඕනේ නැතෙන්ද? ඒකසෝ අභිනියෝපන අත්තනා විත්තනා චේතසෝ අභිනිවර්තන ආදී වශයෙන් තියෙන ධර්මයේ සඳහන් කළා එතෙන්ට එනකම් වැඩෙන්න ඕනේ මෛත්‍රිය කියලා. ඒක මොකද තරහ අභිවය යන්න. ඒකට එවැනි තැනකට එනකොට තමයි ඒක සම්මා සංකප්ප වෙන්නේ. එතකොට මෙච්චම්මත් එහෙමයි. නික්මීමේ හැඟීම එක්තර ප්‍රබල වැඩෙන්න ඕනේ. එතකොටයි අරිත්‍ය වැඩ කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට මේ විදිහට හිතේ ඇතිවන කුසල් හැඟීම් භාවනා කරමින් නැවත නැවත මෙනෙහි කරමින් මොකද කරන්න ඕනේ ප්‍රබල කරගන්නවා එක මොහොතකටවත් නැගෙන්න දෙන්නේ අකුසලයට නැගෙන්න නැගිච්ච නැගිච්ච අකුසලයට ප්‍රතිවිරුද්ධ සිතුවිලි මෙනෙහි කළ මෙනෙහි කළ පින්නන්නේ අන්න ඒ තැනකට උපරිම සමාධියකට කුසල සමාධියකට එන්න පුළුවන් කියනවා. කාමච්ඡන්දේ නෑ වගේ ඉන්න පුළුවන්කම තියෙනවා. ක්‍රියාපාදයේ යට කරගෙන, පිය කරගෙන උඩට එන්න නොදී අනිත් දේවල් වලින් යට කරගෙනම එක දිගට ඉන්න පුළුවන්කම තියෙනවා. කාමච්ඡන්ද, ක්‍රියාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියනා වූ නිවරණයන් සම්පූර්ණ යට කරගෙන ඉන්න පුළුවන් විදිහට තමන් කුසලයේ ප්‍රබලක හටස් කරනවා. හටස් කරන්නේ කොහොමද? අදාළ මෙනෙහි කිරීම නැවත නැවත කරමු. මේක තමන් කරගන්නව නෙවෙයි. මේක සකස් වෙන විදිහට සකස් වෙන විදිහට හේතු සපයනවා. අදාළ මෙනෙහි කිරීම කරනවා. මෛත්‍රියෙන් මෛත්‍රියෙන් මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා තමන්ගේ හිතේ තින්නත් මේ වෙන කිසිදු සිතුවිල්ලක් ඇති වෙන්නේ නැතුව ස්වයංක්‍රීයවම වාගේ මේ ආයාසයෙන් මේක කරවන්නේ ආයාසයෙන් නැగిලා යන විදිහට සකස් කරන එක ස්වයංක්‍රීයවම වාගේ එක දිගට එක දිගට නිරායාසයෙන් එක සිතුවිල්ලක් ඉවර වෙනකොටම ඊළඟ සිතුවිල්ල ඇති වෙන විදිහට මෛත්‍රී සංකල්පනාව සකස් කරනවා. ආන් ඒකට කියන්නේ ධ්‍යාන මාර්ගෙට ගන්නවා කියලා. ඒක සකස් කරන්නේ අදාළ මෙනෙහි කිරීම කරමින් කරමින් අර සියුම් සියුම් තන සියුම් සියුම් තන තමන් දැනගන්න ඕනේ. වැරද්දක් වෙනකොට දැනගන්න මම මෙතන මම කරදුනා කරදුනා මෙතන මම කරදුනා. ක්‍රියාවෙන් වෙනකොට වචනයෙන් වෙනකොට දැනගන්න ඕනේ මේක මට කරන් දුනා කරන් දුනා ඒ වෙලාවේ යකුසලේ මාව යට කරන් ගියා. අර ඕපදීපේ කියන කියලා වෙන වෙලාව කල්පනා කරමින් මම මාව යට කරන් ගියා මාව යට කරන් ගියා. මේක මේ වෙලාවේ මාව මැරෙනවා නම් මම අපාගාමී වෙන්න පුළුවන්. මේ මොහොතේදී මගේ හිතේ ලෝභය ඇතිලා තිබුණේ මේ මොහොතේදී මම මැරෙන්න තිබුණා. එහෙමනම් මම විනාශ වෙන්න පුළුවන්. ආන් ඒ විදිහට ඒ විදිහට නැවත නැවත මෙනෙහි කරලා ඒ විදිහට හැම වෙලේම පිරිසිදු කර කර පිරිසිදු කර කර පිරිසිදු කර කර හදනවා. රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරා පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කාය කම්මං වචී කම්මං මනෝ කම්මං කියලා. ඔය ක්‍රමවේදෙද නැද්ද? මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අතීත වර්තමාන අනාගත කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම වැරදි දේවල් අයින් කර කර අයින් කර කර වාසය කරන්න පුළුවන්. එතකොට තමන් අතීතයේ සිද්ධ වෙච්ච කාය කර්ම, වාචා කර්ම, මනෝ කර්ම වැරදි නම් ඒක මෙනෙහි කර කර සකස් කරනවා කියන්නේ තමන් දැනගන්නවා ආ මගේ ළඟින් මේක පැන්නා. මගේ ළඟින් මේක විසිරුණා. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මේකට මොකද්ද කරන්න කියලා. මේක වුණා මට. එහෙනම් මේ වුණා විතරක් නෙවෙයි මේ වැරද්ද වුණා විතරක් නෙවෙයි අනාගතයේදීත් මේක වෙන ස්වභාවය තියෙනවා. එහෙනම් අන්න ඒක නැති කරන්න ඕනේ. ඒක නැති කරන්න අවශ්‍ය කරන තමන් වේගෙන් මොකද කරන්න ඕනේ? මේ හිතේ හැඟීම ප්‍රබල කරන්න ඕනේ. ඒ ඇඟිය ප්‍රබල කරන්න මොකද කරන්න ඕනේ? තමන් අදාළ මෙනෙහි කිරීම කරන්න ඕනේ. බොහෝ දෙනාට පින්නත් මේ මහා භයානක කාම ලෝකයේ මහා සුන්දර එකක් වගේ දැනෙනවා. මේ අති භයානක තත්වයක් තියෙන ඇහැට බලන රූපය දිහා බලලා ඇහැට බලන රූපය දිහා බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක යක දෙක ආය නැවත හැරිලා අල්මෙන් බලනවා නම් සත්‍යත්ව යක දෙකින් ඇහැට හැරෙන්න කිව්වට වටිනවා කියලා. ඒ තරම්ම පිළිකුල් ස්වභාවයකට පත් කරපු, ඒ තරම්ම භයානකයි කියලා දේශනා කරපු ඒ කාම ලෝකයේ තියෙන දේවල් සුන්දරයි මధుරයි කියලා හැඟීම් එන්නේ ආන්ගේ අකුසලයෙන් වැඩගෙන යන හින්දා තමයි. අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරපුවාම ඕක තේරෙන්න පටන් ගන්න තියෙනවා. කොහොම විදිහට මෙනෙහි කරපුවාම කෙනෙකුට ඒ විස්කම්බන වශයෙන් යට කරගෙන දැන් අපි ඔය කියපු පැත්තට එන්න පුළුවන්. හැබැයි ඒක නැත්නම් ඊට පස්සේ තේරෙනවා. මම මේක යට කරගෙන හිටියාට පරෙන් පරේස්ම කියනවා. යට වෙවි තිබිලා පරෙන් පරේ දැනෙන් දැනෙ ඉස්සතු වෙනකොට තේරෙනවා මේක නෑ වගේ තිබ්බට මේක සකස් වෙන විදිහ තියෙනවා. තරහ නෑ වගේ තිබ්බ මේක නැවත එන ස්වභාවය තියෙනවා. ලෝභය නෑ වගේ තිබ්බට ආය ආය එන ස්වභාවය තියෙනවා. රාගය නෑ වගේ තිබ්බට විලින් විලින් එන ස්වභාවය තියෙනවා. ඉතින් ඒකත් එක්ක එනකොටම යට කර කර එනකොටම යට කර කර හිතියට විතරක් මේක හරියන්නේ නෑ කියලා අන්න තව ක්‍රම වේදයක් වෙනවා. ආන් එතකොට තමයි යට දර්ශනාව විදර්ශනාව ප්‍රබලව වඩන්න ඕනේ කියලා. මේ වෙනකන් විදර්ශනාව වඩනවා නෙවෙයි විදර්ශනාව වඩනවා කියන්නේ පින්නත් එයාට සමුච්ඡේද වශයෙන් මේක ප්‍රහාණය කරන්න ඕන. අනුසය වශයෙන් තිබ්බ දේවල් ප්‍රහාණය කරන්න ඕන. පරිඋත්සාහන වශයෙන් තිබ්බ දේවල් ප්‍රහාණය වෙනකොට එයාට ධ්‍යාන මට්ටමකට එන්න පුළුවන් කියනවා. විදර්ශනමන වශයෙන් ප්‍රහාණය වෙනකොට එයා සීලය හරියට ආරක්ෂා කරනවා. ඊළඟට පරිඋත්සාහන වශයෙන් ප්‍රහාණය වෙනකොට එයාට ධ්‍යාන මට්ටමකට එන්න ඕන. හැබැයි ආපේ අනුසය වශයෙන් තිබුණා නැවත නැවත ඉස්මතු වෙනකොට එයා දැනගන්නවා. ඒ දැනගෙන එයා මොකද කරන්නේ? මම මේක නවත්තලමයි අයින් කරන්න කියන ඇඟීමෙන් තමන් තුළ මේවා දැනිට වෙන ස්වභාවය තමන් අයින් කරනවා. ආය කවදාකවත් අකුසලයක් කිසිම විදියකින් මගේ හිතේ නැగిලා එන්නේ නැති විදියටම මම මේ හිත සකස් කරන්න ඕනේ කියලා. අන්න බලන්න එතකොට අරගෙන විදර්ශනා කරනකොට ඒ අවශ්‍ය මෙහෙ කිරීම කරනකොට තමන් තමන්ගේ ඇත්ත తත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ ශරීරය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ හිත අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙතන ගන්න දෙයක් ඇත්තේ නැහැ කියලා තමන් දැනන. ඒක තේරුම් යනවා. තේරුම් ගත්තත් මේකෙහි ලෝභ උපද්දවා ගන්න නෑ නෙවෙයි ආය කදාකත් අකුසල් මේ ලෝකයේ කෙරෙහි උපදින්නේ නෑ. උපදින්නේ නෑ. උපදින්නේ නැති ස්වභාවයකට පවා මේ හිතපත් කරගන්න පුළුවන්. ආන් එහෙම වැඩ පිළිවෙලක් ඉතාල පරිස්සමෙන් තමන්ගේ පැත්තෙන් වැඩි අධිෂ්ඨානයක් අරගෙන මේ වැඩ පිළිවෙල අරගෙන යන්න අරගෙන ගිහිල්ලා මමත් මේ ජීවිතය සාර්ථක කරගන්නවා. මේ ජීවිතයේ සිදුවෙන සියලු වැරදි දුරු කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා. උතුම් නිර්වාණ කාන්තියෙන් කනතන තුරු මම මේ කරගෙන යන වැඩ පිළිවෙල අයින් කරන්නේ නැහැ කියන අදිස්ථානය ඇති කරගන්න ඕනේ. උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්න තුරු මම මේ වැඩ පිළිවෙල අතහරින්නේ නැහැ. මගේ හිත පිරිසිදු කරමින් කටයුතු කරලා අවසානයේදී මම උතුම් නිවනින් දැනසෙනවා කියන අදිස්ථානය කරගන්න. ආකාසත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු සාසනං සුරං රක්ඛන්තු දේශනං සුරං රක්ඛන්තු මං පරන්ති